සුනිල් කුමාර මහත්මයා පෙරවන් සම්මේ සයන්වස ඔසරයි පරණස බොහොම පිං දේශනාව අහිනුට උංගක් දේවල් දැනගන්න පුළුවන් වුණා බොහොම කාරණා මේ සයන්වස මට එක තැනක පොඩි ප්‍රශ්නයක් ඇති වුණා සයන්වස මේ අර චක්කෝ චක්ක විඥානේ සෝත විඥානේ ගාන විඥානේ ජීව විඥානේ කියන තැන් වලදී වේදනා ඔබ ගැන කතා කරද්දී ඔබ වහන්සේ දේශනා කළ ඒ ඒ ඒ විඥාන ටික උපේක්ෂා සහගතව තමයි වෙන්නේ. එතන ස්වාමීන් වහන්සේ ඇතිච්ච ප්‍රශ්නේ තමයි දැන් අපි චක්කු විඥානය ඇති වෙච්ච වෙලාවට උනත් අපි සමහර වෙලාවට ඇති වෙන චිත්ත වීති හුඟක් වෙලාවට අපි යම් කිසි දෙයකට ගැන ඒක ආසාවක් වගේ ඇති වුණොත් අපි දිගටම ඒ දිහාම වගේ බලනවා. දැන් රසගෙන උනත් ඒ වගේ. දැන් ඔබතුමා අහපු කාරණේ හුඟක් හොඳයි. මොකද ඇත්තටම ඔතන අපි පැහැදිලි කරගත යුතු තැන. දැන් එතන චක්කු විඥාණය පමණයි උපේක්ඛා සහගත වෙන්නේ. චක්කු විඥාණයෙන් පස්සේ දැන් අපට ඇහැට රූපයක් දැක්කහම එතන චක්කු විඥානයක් විතරක් ඇති වෙලා නවතින්නේ නැහැ. එතනින් පස්සේ සම්පටිච්චන, සම්තිරණ, වොත්තපන, ජවන ආදී වශයෙන් චිත්ත වීතිය සම්පූර්ණ වෙනවා. එතකොට ඒ ඒ චක්කු විඥාණයෙන් උපේක්ඛා සහගතව ගත්තා වුණාට මේ මොකද්ද මේ රූපය කියලා සොයලා තීරණය කරද්දී අන්න ඇලීමක් හෝ ගැටීමක් නිර්මාණය වෙනවා. එතනින් එහාට චක්කු විඥානය ඇස සම්බන්ධ කාරණයක් වුණාට එතනින් එහාට සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ආදී මනෝ විඥානය. එතකොට අන්නේ මනෝ විඥානයන් තුළ තමයි ඊට පස්සේ මේ ඇලීම හෝ ගැටීම නිර්මාණය. ඊට පස්සේ දැන් ඒ ඒ චිත්ත වීතිය නිරුද්ධ වුණාට පස්සේ එතනිනුත් ඒක අවසාන වෙන්නේ ඊළඟට අනුබන්ධක චිත්ත වීති කියලා නැවත මනෝද්වාරික වීති ටිකකුත් ඇති වෙනවා. දැන් ඇසින්නේ රූපේ ගන්නේ රූපය අරගෙන ඒක හඳුනගත්තට පස්සේ ඒහා සම්බන්ධව මනෝද්වාරික චිත්ත වීති ගණනාවකුත් ඊළඟට ඇති ඊට පස්සේ මනෝද්වාරිකව ගන්නේව තවදුරටත් මේක පිටිබඳව ඇලෙනවද ගැටෙනවද කියලා තීරණය ඒ අනුව නැවත නැවත ආපහු චක්ක විඥාන ජනිත වෙනවා අර අරමුණ සම්බන්ධ. ඉතින් මේක එක ප්‍රවාහයක් හැටියට තමයි සිද්ධ වෙන්නේ තනි ක්‍රියාවක් හැටියට නෙමෙයි. එතකොට ඒකේ අර ඇසින් ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙලා මේ අරමුණ දැනගන්නා පළමු අවස්ථාව තමයි උපේක්ඛා සහගත. එතනින් පස්සේ උපේක්ඛා සහගත වෙනවා කියලා නියමයක් නැහැ. පැහැදිලි සන් අල්පින්සන් අව ඒක බොහොම පැහැදිලි ඒක ඇත්තටම ඇතිච්ච ප්‍රශ්නේ.